අරමුණු මූලික කොටගෙන ඒ වගේම සුජීවත්ව සිටින දූ දරුවන්ට හිත මිත්‍රාදීන්ට දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සහ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් තමන්ගේ પરම්පරාවේ මියගිය සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්න. ඒ දායක පින්තුන් විසින් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සසර ගනුදෙනු අවම කර ගැනීමේ හා නිවන් මඟට පිවිසීමේ ප්‍රතිපදාව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳව දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වෙන. තථාගතයන් වහන්සේෙහිදී දේශනා කරනෝ නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලී කතං මහතෝ අත්ථාය සංවත්තති යතයි ධම්මික්කවේ චිත්තං මහණෙනි මනවින් පුරුදු පුහුණු කළොත් එතරම්ම යහපතක් ගෙන දෙන අර්ථයක් ගෙන දෙන කරුණක් මේ සිත තරම් මම තවත් දකින්නේ මහණෙනි මනවින් පුරුදු පුහුණු කරන ලද සිත මහත් වූ අර්ථය පිණිස මහත් වූ යහපත පිණිස පවතිනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට මේ සූත්‍ර දේශනාව පාදක කොටගෙන අද පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සසර ගනුදෙනු අවම කර ගැනීමේ සහ නිර්වාණ ගාමිනී මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමේ ප්‍රතිපදාව පිළිබඳව මේ මාතෘකාව ඒ පින්නතුන් විසින් යෝජනා කරන ලද ආකාරයටයි අපි මේ සිහිපත් කළේ මෙහිදී සසර ගනුදෙනු කියලා කිව්වහම අපට සාංශාරික වශයෙන් පවතින ගනුදෙනු නිමා කරලා කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ ඒ ගනුදෙනු සියල්ල නිම කරලා යම් කිසි කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනැත්තාට සියලු කල්හි සසරේ පවතින්නට තමයි සිද්ධ වෙන්නේ. ඒ මොකද ඒ සසරේ පවතින තාක්කල් ගනුදෙනු නිමා වෙන්නේ නැහැ. එක් එක් ආකාරයෙන් අපි ලෝකය හා සමග බැඳෙනවා සම්බන්ධ වෙනවා. ඒකට ගනුදෙනු කියලා ගත්තහම අපිට ධර්මානුකූලව ඒ පිළිබඳව විග්‍රහ කරගන්නට පුළුවන් වෙන්නේ යුතුයකම් වගකීම් සහ කුසල කුසල කර්මයන් අනුව බැඳීම. එතකොට අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ ඒ භූමිකාවන්ට අදාළ යුතුයකම් තියෙනවා. ඒ ඒ භූමිකාවන්ට අදාළ වගකීම් තියෙනවා. ඒ ඒ භූමිකාවන්ට අදාළව අපි සිදු කරගන්න ලද කුසල කුසල කර්මයන් තියෙනවා. මේ මොහොතෙත් අපි සිදු කරගන්නා කුසල කුසල කර්මයන් තියෙනවා. එතකොට සාංශාරික කුසල කුසල කර්මයන් අපට ගෙවා දමන හැම තත්පරයකම අභිනව කුසල කුසල කර්මයන් ජනිත වෙනවා. එතකොට ඒ ගනුදෙනු නිමා කරලා නිවන් දකින්නවා කියලා හිතනවා නම් ඒක හරියට කර්ම නිම කරලා නිවන් දකින්නට ඕන කියනවා වගේ අදහසක්. ඒක බුදුදහමේ කොහෙත්ම අනුමත කෙරෙන කාරණයක් නෙමේ. සසරේ කිසිම කෙනෙකුට සම්මා සම්බුදු කෙනෙකුටවත් සාංශාරික වශයෙන් කරන ලද කුසල කුසල කර්මයන් සියල්ලක්ම ගෙවා දමලා සාංශාරික වශයෙන් කළ යුතු ඒ ඒ භූමිකාවට අදාළ යුතුයකම් වගකීම් සියල්ලම නිම කරලා බුද්ධත්වයට පත් වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට යුතුයකම් වගකීම් ආදිය අපට ඒ භූමිකාවට අදාළවයි තීරණය වෙන්නේ. බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට ගිහිගෙයි වාසය කරනකොට මව්පියන්ට දරුවෙක් හැටියට කටයුතු කරද්දී දරුවාට අදාළ යුතුයකම් කොටසක් තියෙනවා. තමන්ගේ ජීවිතය සම්බන්ධ වගකීම් කොටසක් තියෙනවා. ආවාහ විවාහ වුණාට පස්සේ සැමියෙක් හැටියට බිරිඳ වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. සමාජය වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. දූ දරුවන් ලැබුවට පස්සේ පියෙක් හැටියට කළ යුතු වගකීම් යුතුයකම් තියෙනවා. මේ විදිහට එක් එක් පුද්ගලයා ජීවිතය පවත්වන තාක්කල් ඒ ඒ භූමිකාවට අනුව සමාජය පිළිබඳව කළ යුතු යුතුයකම් වලින් බැඳෙනවා. ඒ වගේම තමන්ගේ භූමිකාවට අදාළ වගකීම් වලින් බැඳී සිටිනවා. තථාගතයන් වහන්සේම නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ඊට පස්සේ ගිහිගෙයින් නික්මිලා ශ්‍රමණේක් බවට පත් වුණාට පස්සේ ශ්‍රමණේකට අදාළ වගකීම් කොටසක් තියෙනවා. ඒ තමයි ඒ ශ්‍රමණ ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම. ඊළඟට බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට වගකීම් කොටසක් තියෙනවා, යුතුයකම් කොටසක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත්සතිගත කරන අවස්ථාවෙම මාරදිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ඇවිදින් යෝජනා කරනවා දැන් ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වුණා දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන. ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ සිහිපත් කරන්නේ මාර දිව්‍ය පුත්‍රය ඔබ ඒ පිළිබඳව කරදර වෙන්නට අවශ්‍ය නැහැ, උත්සුක වෙන්නට අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ධර්මධර විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්නව පරවාද යටපත් කරමින් මේ ධර්මය ඉස්මතු කොට සමාජගත කරන්නට දක්ෂ ප්‍රතිබල ශ්‍රාවක පිරිසක් ගොඩ නැගුණාට පස්සේ තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඒතකොට මොකක්ද මේ ප්‍රකාශනයේ තේරුම? මේ තථාගතයන් වහන්සේගේ වගකීම් කොටස, යුතුයකම් කොටස, සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පුරලා උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙන්නේ නිකම්ම බුදුණු ගමන් පිරිනිවන් පාන්නට නෙවෙයි. ඒ බුදුරෙකුට අදාළ කාර්යභාරයක් වෙනවා. ඒකට කියන්නේ බුද්ධ කෘත්‍ය කියලා. එතකොට මේ බුද්ධ කෘත්‍ය නිමා නොකොට තථාගතයන් වහන්සේට පිරිනිවන් පාන්නට පුළුවන්කමක් නැහැ. ඒතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් ලෞකික ජීවිත ගත කරත් ඒ වගේම ක්ලේශ ප්‍රහාණය කරලා ජීවිතය පැවැත්වුවා වුණත් ඒ හැම කෙනෙකුටම සමාජයේ ජීවත් වෙන තාක්කල් Taman විසින් කළ යුතු යුතුයකම් වගකීම් කොටසක් තියෙනවා. එතකොට සසරේ පවතින තාක්කල් ඒ යුතුයකම් වගකීම් පවතිනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තහම සාංශාරික වශයෙන් අපි ඒ ඒ අවස්ථාවේදී සිදු කරගන්නා කුසල කුසල කර්මයන්ගේ විපාකය අපිට සසරේ විඳින්නට සිද්ධ වෙනවා. නමුත් ඒවා ගෙවල නිම කරලා අපි නිවන් දකින්න බලාගෙන හිටියොත් තවමදාකවත් අපට සසරින් මිදීමක් සිද්ධ වෙන්නේ ඒ මොකද යම් සාංශාරික කර්මයක් කුසලයක් හෝ අකුසලයක් හෝ එක සුළු මොහොතක එක විනාඩි කිහිපයකදී කරගන්නා වූ කර්මයකින් කල්ප ගානක් සමහර වෙලාවට අපට විපාක භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මුගලන් හාමුදුරුව එක් භවයක Tamanගේ මව්පියන්ට තැලීම හේතු කොටගෙන ඒ මව්පියන් ඝාතනය කිරීම නිසා දෙවන භවයේම නිරය උපදින්නට ඒ කර්මය හේතුවක් වෙනවා. ඉන් අනතුරුව උපදින උපදින ආත්ම භවවල එහි විපාකය දුක්ඛ විපාකය භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අරහත්ත්වයටපත් වෙනපත් වුණු ආත්මභාවයේ තුන්වහන්සේට ඒවා විපාක දුන්නා. ඒතකොට තව කොතෙක් කාලයක් සසරේ ජීවත් වුණා නම් තව කොතෙක් කලක් ඒක ඉදිරියට විපාක දෙයිද කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ සියල්ල නිමා කරලා භව ගමන නිමා කරන්න බලාගෙන හිටියොත් කවමදාකවත් ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඊළඟට අඟුලිමාල කුමාරයා ගත්තාම ඒ අවසාන ආත්ම භාවයේම දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත හොසි කළා. ඇඟිලි 999ක් එකතු කළේ ගණන් කරන්න පටන් ගත්තට පස්සේ ඊට කලින් තවත් බොහෝ ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය කළා. එතකොට දහස් ගණනක් මිනිසුන් ඝාතනය කළ ඒවායේ අකුසල කර්ම විපාකය භුක්ති විඳලා ඒ ගනුදෙනුව නිම කරලා මම නිවන් දකින්න ඕන කියලා බලාගෙන හිටියනම් තව කල්ප කීයක් සසරේ පවතින වෙයිද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එනිසා අපි ජීවත්ව පවතින තාක්කල් අපි පවතින භූමිකාවට අදාළව යුතුයකම් වගකීම් කොටසක් වෙනවා. වගකීම් කියන ඒවා අපට අනුන් වෙනුවෙන් දරන්න පුළුවන් දේවල් නෙමෙයි. වගකීම් කියන්නේ Taman පිළිබඳ කාරණා. දරුවන් වෙනුවෙන් මව්පියන්ට වග කියන්නට බෑ. හැබැයි දරුවන් වෙනුවෙන් කළ යුතු කාර්යභාරය Taman හරියට කරනවද නැද්ද කියන වගකීම මව්පියන් ගන්නට ඕන. දරුවන් සම්බන්ධව මව්පියන්ට කළ හැක්කේ යුතුයකම් කොටසක්. හැබැයි මාතෘත්වය පීතෘත්වයට අදාළ වගකීමක් Tamanට තියෙනවා. එතකොට අමු සැමියන් ගත්තාම Tamanගේ Taman බිරිඳ නම් Taman සැමියා නම් ඒ බිරිඳට එහෙම නැත්නම් පතිනියට අදාළ ඒ පතිනියගේ භූමිකාවට අදාළ වගකීම් කොටසක් තියෙනවා. තමන් ස්වාමියා නම් ඒ ස්වාමියාගේ පති භූමිකාවට අදාළ වගකීම් කොටසක් තියෙනවා. ඒක තමන්ගේ කාර්යභාරය පිළිබඳව තමන්ට වගකීම් දරන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අනුන් වෙනුවෙන් අපිට වග කියන්නට බෑ. අනුන් වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් වෙන්නේ යුතුයකම් කොටසක්. එතකොට නිරන්තරයෙන් මේ යුතුයකම් වගකීම් ආදී අපි සමාජය තුළ ජීවත් වෙන තාක්කල් අපිට යම් යම් ප්‍රමාණයෙන් ඒවා ඉටු කරන්නට වෙනවා. ඒ වගකීම් යුතුයකම් ආදී નિවරදිව අපි සම්පූර්ණ නොකරන තැන අපි කර්ම ජනිත කරගන්න. අකුසල කර්ම. එතකොට මේ වගකීම් යුතුයකම් මනවින් ඉටු කරනවා නම් ඒ තුළින් කුසල කර්මයක් ජනිත කරගන්නවා වගකීම් යුතුයකම් මැනවින් ඉටු නොවෙනවා නම් එතන අකුසල කර්මයක් ජනිත කරගන්නවා උදාහරණයක් හැටියට යම්කිසි බිරිඳක් Tamanගේ ස්වාමියා වෙනුවෙන් යුතුයකම් කොටස මැනවින් ඉටු කරනවා නම් සැමියාගේ උස්මිටිකම් සොයන්නේ නැතිව සැමියා දුරාචාරයේ යෙදෙනවද සත්‍යවාදීද අවංකද Tamanට සලකනවද ඒවා මත Taman විසින් කළ යුතු දේ මගහරින්නේ නැතිව තමන් බිරිඳක් හැටියට තමන්ගේ වගකීම කුමක්ද කියලා තේරුම් අරගෙන සැමියා වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස මනවින් ඉටු කරනවා නම් ඒ භාර්යාව සසරේ උපදින උපදින ආත්ම භාවයන්හි විවාහ දිවියටපත් වෙනවා නම් ස්වාමියාගේ ගෞරවය ප්‍රසාදය ලබන්නට හේතු වෙනවා දෙවි මිනිසුන්ගේ ගරුබුහුමන් ලබන්නට හේතු වෙනවා සුගතියෙහි උපදින්නට හේතු වෙනවා අන් අයගේ සත්කාර සම්මානණයට පාත්‍ර වෙනවා ඒ කුසල විපාකයක් හැටියට නමුත් ඒ බිරිඳ තමන්ගේ සැමියාගේ අඩලොහුඩුකම් ගැන හිත හිතා තමන් බිරිඳක් හැටියට තමන්ගේ වගකීම පැහැර හරිනවන සැමියා වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස නොසලකා හරිනවනම් ඒ අකුසල කර්ම විපාකය ඒ කාන්තාවට සසරේ බොහෝ කාලයක් දුක පිණිස අවැඩ පිණිස පවතිනවා මතු භවයන්හි විවාහ ජීවිතයට පත් වෙනවා නම් සැමියාගෙන් පීඩා ලබන්නට එය හේතු වෙනවා. ඒ කියන්නේ සැමියාගේ සැලකිල්ල නොලැබෙන්නට එය හේතු වෙනවා. පින්නතුන් අහලා තියෙනෝනේ අර ඉසිදාසිය සම්බන්ධ කතා ප්‍රවෘත්තිය. එතකොට ඇය සිටු කුමාරිකාවක් හැටියට ඉපදුනත් කිසි කෙනෙකුට ප්‍රිය නැහැ. විවාහයක් හරියන්නේ නැහැ. ඒ අනුන්ගේ දෝෂය නෙමේ තමන් සසරේ කරගත්තු කර්ම වේගය. ඒතර මේ විදිහට ඒ තනත්තිය උපදින උපදින ආත්ම භාවල අනිත් අයට අප්‍රිය වෙන්නට ඒ වගේම දෙව් මිනිසුන්ගේ ගරු බුහුමන් නොලබන්නට, Tamanට හිමි දේ නොලැබී යන්නට ඒ වගකීම් යුතුයකම් ඉටු නොකිරීම හේතු වෙනවා. බිරිඳකට පමණක් නෙමෙයි සැමියෙක් එහෙම කටයුතු කරනවා නම් ඒත් එහෙම තමයි. ඒ පුරුෂයා Tamanගේ වගකීම සැමියෙක් හැටියට දරන්නේ නැතිනම් බිරිඳ වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස කරන්නේ නැත්තම් මතු ආත්ම භාවයන්හි අන් අයගේ අප්‍රසාදය ලබන්නට සැලකිලි නොලබන්නට සමාජයේහි විවිධ පීඩාවන්ටපත් වෙන්නට ඒ අකුසල කර්ම විපාකයේ හේතු වෙනවා. මනමින් සංග්‍රහ කළා නම් බිරිඳට තමන්ගේ වගකීම මනමින් හඳුනාගෙන කටයුතු කළා නම් උපදින උපදින ආත්ම භාවයන්හි අන් අයගේ ගරු බොහොමන් ලබන්න ප්‍රසාදය ලබන්න සත්කාර ලබන්නට ඒ කුසල කර්මයේ හේතු වෙනවා. මේ විදිහට තම තමන්ගේ භූමිකාව තුළ යුතුයකම් වගකීම් ඉටු කරන ආකාරයත් අවසානයේ කුසල අකුසල කර්මයක් බවටමයි පත් වෙන්නේ. එතකොට මේ සසර ගනුදෙනු කියන කතාව එහෙම නැත්නම් මේ වචන කිහිපය අපි ධර්මානුකූලව අර්ථ විවරණය කරගත්තොත් අපිට හඳුනා ගන්න තියෙන සාංශාරික වශයෙන් Taman සිදු කරගන්නා වූ කුසල කුසල කර්මයන්ගේ ඵල විපාකය. එතකොට අපි සසරේ අනිත් අයට බොහෝ ණය වෙලා තියෙන්නට පුළුවන්. අපි සසරේ ප්‍රාණඝාතයන් සිද්ධ කරලා තියෙන්නට පුළුවන්. හොරකම් කරලා තියෙන්නට පුළුවන්. ඒ නොයෙකුත් අකුසල කර්මයන්ගේ විපාක සියල්ලම මම ගෙවා නිම කරලා ඒ අය වෙනුවෙන් සියල්ල යුතුයකම් ඉටු කරලා මම භව ගමන නිම කරන්නට ඕන කියලා හිතනවා නම් ඒ තැනත්තාට කිසිදාක භව ගමන නිම කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ සාංශාරික කර්ම නිම කරන්න පුළුවන් සියල්ලම කියලා එතනත් ඒ තැනත්තා දෘෂ්ටිගතික වෙනවා. හරියට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය වෙනකොට දඹදිව් තලයේ කාමසුකල්ලිකානු යෝග අත්තකිලමතාන යෝග කියලා විමුක්තිය සඳහා උත්සාහ කරන ක්‍රම දෙකක් සමාජගත වෙලා තිබුණා. ඒකෙන් අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ ඒ අය කල්පනා කළා අපි සසරේ කරගත්තු අකුසල කර්ම සියල්ලම ගෙවා දමන්නට ඕන. එහෙම ගෙවා දැම්මොත් තමයි අපට විමුක්තියක් ලැබෙන්නේ. ඒක ගෙවා දමන්න ස්වභාවිකව ඒක ගෙවෙන්නට ගියොත් කල්ගත වෙන නිසා ඒ අය ශරීරයට දුක් පමුණුවාගෙන දැඩි දුක් දෙමින් පීඩා විඳමින් නොකා නොබී හුස්ම නොගෙන ඊළඟට පටුසැමිනි මත නිදාගනිමින් තනි කකුලෙන් හිටගෙන වටේ ගිනි ගොඩවල් ගහගෙන ශරීරයේ තාපණයටපත් කරමින් මෙහෙම නොයෙක් උපක්‍රම වලින් කයට දුක් දෙමින් වද දෙමින් ආත්ම ක්ලමතයට ලක් කරමින් එය උත්සාහ කළා සසර කර්ම ගෙවා දමමින් අභිනව කර්ම රැස් නොකරමින් මේ විමුක්තිය ලබන්නට පුළුවන් කියන අදහස. ඒක සම්පූර්ණම මිත්‍යා දෘෂ්ටියක් කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා අපට කවදාවත් සාංශාරික වශයෙන් අපි සිද්ධ කරගෙන තියෙන කුසල කර්ම සියල්ලක් භුක්ති විඳලා නිම කරලා හෝ අකුසල කර්ම සියල්ලක් ගෙවා නිම කරලා හෝ භව ගමන නිමා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ ඒ අවස්ථාවේදී අපට අපේ භූමිකාව මත කල යුතු යුතුයකම් වගකීම් අපි මනවින් ඉටු කරන්නට ඕන සසරේ පවතින තාක්කල්. ඒක ප්‍රතඥයෙකුට පමණක් නෙවෙයි සෝවාන් වුණත් ඒ ටික කරන්නට සිද්ධ වෙනවා. සකෘදාගාමී වුණත් අනාගාමී වුණත් අපි භවෙහි පවතිනවා නම් ඒ ටික කරන්න ඕන. රහත් වුණත් ඒ ටික කරන්න ඕන. දැන් පින්නතුන් අහලා තියෙනවා අර කුක්කුට මිත්ත වැද්දා සමග විවාහ දිවියට එළඹුණු සෝවාන් ඵලලාභී කාන්තාව. ඇය සෝවාන් වුණා කියලා කරන්න දෙයක් නැහැ. සැමියෙකුට භාර්යාව හැටියට තමන්ගේ භූමිකාව සැකසුණාට පස්සේ බිරිඳක් හැටියට ඒ සැමියා වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස තමන්ගේ වගකීම් කොටස ඉටු කරන්නට ඊළඟට යම් කෙනෙක් අරහත්ත්වයටපත් වුණාට පස්සේ තමන්ට ගිහිව පවතින්නට පුළුවන්කමක් නැහැ කුමක් නිසාද ගිහි ජීවිතයේ වගකීම් යුතුයකම් රහතන් වහන්සේ නමක් හැටියට ඉටු කරන්න පුළුවන්කමක් නැහැ ඒ නිසා එක්කෝ පැවිද්ද තෝරා ගන්නට ඕන එහෙමත් නැත්නම් පිරිනිවන් පාන්නට ඕන. ඒතර පැවිද්ද තෝරාගෙන පැවිදි ජීවිතයටපත් වුණාට පස්සේ උන්වහන්සේ ශිෂ්‍යයින් හදනවා නම් ගුරුවරයෙක් හැටියට වගකීම් තියෙනවා ඒ ශිෂ්‍යයින්ගේ අවශ්‍යතා සොයලා බලලා කටයුතු කරන සරියුත් මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී තා දුරබැහැර ප්‍රදේශයක වස් සමාදම් වෙනවා උන්වහන්සේ වස් සමාදන් වෙලා වස් පවාරණය කළ සැනින්ම තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නට යන්න අවශ්‍යතාවයක් මතුවෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා ආයුෂ්මත්වරුනි දැන් ඉදිරියේදී චීවර මාසය ඒ නිසා වස් ආරාධනා කළ දායක පින්නතුන් සිවුරු පිරිකර ආදිය ගෙනවිත් පූජා කළයි. එයින් මගේ කොටස වෙන් කරලා තියන්න මම වැඩ සිටින ආවාසයට හැකිනම් ඒ ටික පිටත් කර හරිනවා. එහෙම කියලා උන්වහන්සේ නික්ම ගියා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා කතා බහ කරන්න පටන් ගත්ත සරියුත් හාමුදුරුවෝ ධර්මසේනාධිපති උන්වහන්සේ අග්‍ර ශ්‍රාවක නමුත් උන්වහන්සේට තාම ආසාව දුරු කරගන්න බැරි වෙලා තාම සිවුරු පූජා කළෙත් නැහැ මේ හාමුදුරුවෝ සිවුරු ටික පූජා කරන්නත් ඉස්සෙල්ලා මගේ කොටස වෙන් කරලා තියන්න මං ඉන්න ආවාසයට යවන්න කියලා ඒ ගැනත් බලාපොරොත්තු තියාගෙන ඉතින් තාම ආසාවත් අරගන්න බැරි වෙලානේ කියලා මේ පිළිබඳව කතාවක් මතු කළා. මේක අවසානයේ තථාගතයන් වහන්සේ වෙතටත් මේ ප්‍රවෘත්තිය පැමුණා. එතනදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මහණෙනි සාරිපුත් එසේ ප්‍රකාශ කළේ ආසාව නිසා නෙමෙයි කරුණු දෙකක් පදනම් කොටගෙන. එක් කරුණක් තමයි ඒ දායකයන් Tamanට වස් ආරාධනා කරලා වස් සමාදන් කරවාගෙන එය සිවුරු පිරිකර පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අය පූජා කරන පූජාව මහත්ඵල මහත් ආනිසංසදායක වෙන්නට ඕන නිසා එය ඵලදායක විදිහට ප්‍රයෝජන ගත යුතු නිසා උන්වහන්සේ ඒ විදිහේ ප්‍රකාශනයක් කරන්නේ. ඒ වගේම තමන්ට ලැබෙන සම්පත ඒ තමන්ට ධාර්මිකව දායකයින්ෙන් ලැබෙන දේ එය උපයෝගී කොටගෙන තමයි Taman පැවිදි කරලා ඉන්න ශ්‍රේෂ්ඨ පුත්‍රයන් වහන්සේලාගේ ජීවර අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතුයි. බුදුහාමුදුරුවෝ විශේෂයෙන් දේශනා කරනවා ගුරුවරයා රහත් වෙලා හිටියත්, සෝවාන් වෙලා හිටියත් ඒක තමන්ගේ පුද්ගලික කාරණයක්. හැබැයි ගෝලබාලයෝ හදනවා නම් ඒ අයට දාන ටික ලැබෙනවද? සිවුරු පිරිකර ලැබෙනවද? උන්වහන්සේලාට වැඩ ඉන්න සුදුසු තැනක් තියනවද? ලෙඩ දුක් හැදෙනවද? මේ විදිහට ඒව ගැන සොයලා බලලා ගුරුවරයෙක් හැටියට තමන්ගේ යුතුයකම් කොටස ඉටු කරන්න ඕන. කොමක් නිසාද? අර ශිෂ්‍යයින් අම්මා තාත්තා අතහැරලා මහානකමට පැමුණාට පස්සේ ඒ සම්බන්ධව සියලු වගකීම් දරන්නට සිද්ධ වෙන්නේ ගුරුවරයාට. ඒ නිසා ගුරුවරයාට ශිෂ්‍යයන් සම්බන්ධව කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. ඒ නිසා රහත් තුනත් ජීවත් වෙන තාක්කල් අපට වගකීම් දරන්නට යුතුයකම් ඉටු කරන්නට සිද්ධ වෙනවා. එනිසා පින්තුනේ යම්කිසි කෙනෙක් සසර ගනුදෙනු කියලා යමක් අදහස් කරනවා නම් ඒ ගනුදෙනු හැටියට අදහස් කරන කාරණා දෙකක් අපට හඳුනා ගන්නට පුළුවන් වගකීම් යුතුයකම් සහ කුසල කුසල කර්මය. ඒතර අවසානයේ වගකීම් යුතුයකම් ආදියත් කුසල කුසල කර්ම කියන තැනටම තමයි බැර මොකද වගකීම් යුතුයකම් નિවරදිව ඉටු කරනවා නම් ඒක කුසල ක්‍රියාවක්. වගකීම් යුතුයකම් පැහැර හරිනවා නම් ඒක අකුසල ක්‍රියාවක්. ඒතකොට අවසානයේ අපට සසර ගනුදෙනු කියන එකෙන් හඳුනා ගන්නට තියෙන්නේ සාංශාරිකව Taman සිදු කරගන්නා වූ කුසල අකුසල කර්මය. එතකොට ඒ සියල්ලක්ම නිමා කරලා ඒ සියල්ලක්ම පියවලා අපිට භව ගමන නිමා කරන්න බෑ. එහෙම එහෙම හිතුවොත්, එහෙම කල්පනා කළොත් එක් කර්මයක් ගෙවා නිම කරන කාලය තුල තව අසංඛ්‍ය ගණනෙන් කර්ම රැස් කරගන්න. එතකොට අපිට එක කර්මයක් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් දැන් ලෝයඩ සංගරාවේ සඳහන් වෙනවනේ පෙර අංගනක් එක් එළු දෙනකගේ හිස සිඳලා ඒ නිසා සියොල්ලංග ලෝම ගණනින් සසර හිස් කැපුම් ලැබුවේ. එතකොට ආත්ම කොතෙක් ගණනක්. එතකොට එක කර්මයක විපාක ඒ විදිහට විදිනකොට ඒ ඇඟේ ලොම් ගන්නට ඉපදුණු ආත්ම භවවල ඒකාන්තාව වෙනත් කුසල කුසල කර්ම කරගත්තේ නැද්ද? දැන් අර එක කර්මයක විපාක විඳින්න උපදින උපදින ආත්ම භාවවල ගැලසින්දි සිඳී යනවා ඒ කර්ම විපාකයෙන්. නමුත් ඒ ගැලසින්දී යන හැම ආත්ම භාවයකම තව බොහෝ කුසල කුසල කර්මයන් කරගන්න. එතකොට ඒවා විපාක දීලා ඉවර වෙන්න ගියොත් මේ විදිහට කිසිදාක කර්ම ගෙවා නිම කරලා නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ බව තථාගතයන් වහන්සේ විශේෂයෙන්ම පැහැදිලි කරනවා ලෝණඵල සූත්‍රයේදී යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ කර්ම කරපු කරපු හැටියට විපාක දෙන්නේ කියලා ඒක නිවැරදි සංකල්පනාවක් නෙමේ කර්ම විපාක දෙන්නේ කරපු කරපු විදිහට නෙමේ ඒවා මතුවෙන මතුවෙන විදිහටයි ඉතින් මතුවෙන්නේ මතුවෙන්නට සුදුසු පසුබිමක් හැදුනොත් යම් කිසි කෙනෙකුට අරහත් මාර්ග ඥානය උපදවන්නට පුළුවන් නම් ඒ තනත්තා මතු කිසිදු කුසල අකුසල කර්මයක් උපදවන්නේ නැහැ පිරිනිවන් පාන මොහොත වෙනකොට යම් කර්ම ප්‍රමාණයක් ගෙවා නිම කරනවද යම් කර්ම ප්‍රමාණයක් ඉතිරි වෙනවද ඒ සියල්ල එතනින් අහෝසි වෙනවා උන්වහන්සේ පංචස්කන්ධ නිරෝධයට පැමිණෙනවත් සමග. ඒ මොකද එතනින් එහාට විපාක දෙන්න කෙනෙක් නැහැ. උඩ දාපු ගල් කැට බිම වැටුණාට අපි එතන හිටියොත් තමයි අපේ හිස මතට පතිත වෙන්නේ. ඒ උඩ දාපුවා බිම වැටුණා වුණාට අපි එතන නැතිනම් ඒක බිමට පතිත වෙලා අහෝසි වෙලා යනවා. අන්න ඒ වගේ සාංශාරික වශයෙන් අපි සිදු කරන සෑම කුසල කුසල කර්මයක්ම අපි වෙත පැමිණෙන්නේ අපි මේ සසරේ පංචස්කන්ධයක් ඇතුව පවතින තාක්කල්. එතකොට ඒතනත්තා සසරෙහි නොපවතිනවා නම් ඒ කියන්නේ පරිණිරවාණයටපත් වෙනා නම් ස්කන්ධ පරිණිරවාණයටපත් වෙලා නම් ඒතනත්තාට ඒ කුසල කුසල කර්මයන්ගෙන් කළ හැකි කිසිවක් නැහැ. මොකද ඒ බඳු පංචස්කන්ධයක් එහි නැති නිසා. හැබැයි අරහත්ත්වයටපත් උනත් බුද්ධත්වයටපත් උනත් පංචස්කන්ධය පවතින තාක්කල් ඒ කුසල කුසල කර්මයන් Taman වෙත පතිත වෙනවා ඒක 100%ක් නවත්තන්න වළක්වන්න පුළුවන් කමක් නැහැ ඒක තමයි කුසල කුසල කර්මයන්ගේ විපාකය. රහත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේ කර්මක්ෂය කර ඥානය ලබනවා කියලා කියන්නේ අරහත් මාර්ග ඥානය හඳුන්වනවා කර්මක්ෂය කර ඥානය හැටියට. ඒතර කර්මක්ෂය කර කියන්නේ කරපු කර්ම සියල්ල අහෝසි කරනවා කියන එක නෙමෙයි. ඉන් ඔබට සිද්ධ කරන කිසිවක් කුසල කුසල කර්ම බවට පත් වෙන්නේ සියල්ලක්ම ක්‍රියාසිත පමණයි. එතකොට රහතන් වහන්සේට උනත් බුදුරජාණන් වහන්සේට උනත් සාංශාරිකව කරන ලද කුසල කුසල කර්මයන් පිරිනිවන් පාන මොහොත දක්වාම විපාකත්වයට පැමිණෙනවා. ඉන් ඔබට විපාක දෙන්න විදිහක් නැහැ. අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරලා නිසා තේ කීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යතා යම්පදීප උන්වහන්සේලා බීජ ශක්තිය අහෝසි කරලා තියෙන නිසා බීජ කියලා කියන්නේ මතු ජනිත කිරීමේ මූල ශක්තිය. එතකොට භවෙන් භවේ අපි ඉපැද්ද වීමේ මූල ශක්තිය තියෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණා මතයි. ඒ දෙක සහ මුලින් අහෝසි කළාට පස්සේ තව දුරටත් ඒතනත්තා සසරේ පවතින්නේ නැහැ. නමුත් දැන් ඊළඟ කාරණේ තමයි අපි කොහොමද එතනට පැමිණෙන්නේ. මාත්‍රකාවේ දෙවැනි කොටස තමයි නිර්වාණ ගාමිනී මාර්ගයට ප්‍රවේශ වෙන්නට සුදුසු පිළිවෙත මොකක්ද? ඒ සඳහා ආරෂ්ඨාංගික මාර්ගය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. නමුත් ආරෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීම අපිට එක් භවයකින් නිමා කරන්න පුළුවන් කාර්යභාරයක් නෙමෙයි. ඒක සසරේ බොහෝ කාලයක් ප්‍රගුණ කරමින් තමයි බෝධිපාක්ෂික ධර්ම අපි සම්පූර්ණ කළ යුත්තේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ භවයේ ඉඳලා තව කල්ප ගාණක් ඉදිරියට යන්න ඕන කියන එක නෙමෙයි. මේ භවය වෙනකොට අපි ඒ ගමන් මගේ බොහෝ දුර ඇවිදින්. සමහර විට මේ භවය උත්සාහ කළොත් අපිට මේ භවය තුලම සියල්ල නිම කරන්න පුළුවන් විය හැකියි. සමහර විට සෝවාන් ඵලයටවත්පත් විය හැකියි. නමුත් ඒක නිශ්චිතව කියන්නට පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුදු කෙනෙක් හැරුණකොට ඒ නිසා අපිට කරන්න පුළුවන් වෙන්නේ නැවත නැවත උත්සාහ කිරීමයි. නමුත් ඒ උත්සාහය මේ ජීවිතේ සඵල නොවෙනවා නම් අපිට තවත් එක් භවයක හෝ උපදින්නට සිද්ධ වෙනවා. අන්න එතන යම් සංකීර්ණ බවක් තියෙනවා. එතන සංකීර්ණ බවක් තියෙනවා කියලා කියන්නේ අපි සෝවාන් ඵලයටවත්පත් වුණොත් ඒ තැනත්තාට සිහියෙන් මැරුණත් අසිහියෙන් මැරුණත් ඒ තැනත්තා දුගතියක උපදින්නේ නැහැ. මොකද අර එතෙක් රැස් කරපු කුසල අකුසල කර්මය අකුසල කර්මයන්හි දුගතිගාමී කරන ශක්තිය සෝවාන් මාර්ගඥාණයෙන් අහෝසි වෙනවා. ඒ නිසා තවදුරටත් දුර්ගතියට පමනුවන්නේ නැහැ. සුගතියෙහි පමණයි උපදින්නේ. ඒ නිසා සෝවාන් ඵලයකටපත් වුනොත් ඒ තනත්තාට ඉපදුනාට පස්සේ විපාක දෙන අකුසල කර්ම විපාක දෙනවා. ඒ කියන්නේ කර්මයේ විපාක දෙආකාරයි ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක හැටියට. ප්‍රතිසන්ද විපාක කියලා කියන්නේ අභිනව ආත්ම භාවයක උත්පත්තිය ලැබීමට හේතු වෙනවා ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ විපාක දෙන්න හේතු වෙනවා එතකොට සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ දුර්ගතියේ උත්පත්තිය ලබන්න හේතු වෙන ප්‍රතිසන්දි විපාක සම්පූර්ණයෙන් අහෝස වෙනවා එතකොට සෝවාන් පුද්ගලයා සිහියෙන් මරුණත් අසිහියෙන් මරුණත් සුගතියක පමණයි උපදින්නේ ඉපදුනාට පස්සේ සැප දුක් දෙකම භුක්ති විඳින්නට පුළුවන් එතකොට යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයටවත්පත් නොවීමිය යනවා නම් ඒතනත්තා කවර තැනක උපදීද කියලා නිශ්චය කරන්නට පහසු නැහැ. මොකද අවසාන මොහොතේ ඒතනත්තාගේ මනසේ සැකැස්ම අනුව තමයි අවසාන මොහොතේ සිතට අරමුණු වෙන කුසල කුසල ධර්ම අනුව තමයි ඒතනත්තාගේ ඊළඟ භවය තීරණය වෙන්නේ. ඉතින් අපේ සෝවාන් ඵලයටවත්පත් නොවී මිය යනවා නම් ඒ අවසාන මොහොතේ අපේ මානසික தත්ත්වය කුමක් වෙයිද කෙසේ වෙයිද කියලා නිශ්චිතවම කියන්නට පහසු නැහැ. ඒ නිසා තමයි 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරෝ පවා මැරෙන මොහොතේ හිත දූෂ්‍ය කරගෙන දුර්ගතියකට පැමිණෙන්නට මඟ සැලසුනේ. අන්න ඒ අවදානම අපි කොහොමද මඟ හරවාගෙන සසර ගමන කළමනාකරණය කරගන්නේ කියලා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට එක පැත්තකින් සාංශාරික වශයෙන් සිද්ධ කරලා තියෙන කුසල කුසල කර්මයන් ගැන සැලකිලිමත් වෙන්න ඕන අපි සසරේ පවතින තෙක්. මොකද පවතින තෙක් පංචස්කන්ධයක් ඇතුව හෝ එහෙම නැත්නම් ස්කන්ධ හතරක් ඇතුව හෝ එක් ස්කන්ධයක් ඇතුව හෝ මේ සසරේ අපි උපදින තාක්කල් ඒ කියන්නේ සත්වයන්ගේ උත්පත්තිය හඳුන්වනවානේ පංචවෝකාර භව චතුෝකාර භව ඒකවෝකාර භව එතකොට පංචවෝකාර කියලා කියන්නේ පංචස්කන්ධයම ඇති ආත්ම භාව. සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක මේවා පංචවෝකාර භව. ඊළඟට චතුවෝකාර භව කියලා කියන්නේ ස්කන්ධ හතරක් විතරයි. වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ කියන්නේ අරූප තලය, අරූපාවචර බ්‍රහ්මය. ඒකවෝකාර භව කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම තල 16න් එකක් තියෙනවා අසඤ්ඤ තලය. ඒ අසඤ්ඤ තලයේ රූපය පමණයි වේදනා සංඥා සංඛාර විඥාන කිසිවක් නැහැ. එතකොට ඒ භවය හඳුන්වනවා ඒකවෝකාර භව කියලා. එතකොට මේ පංචවෝකාර වශයෙන් හෝ චතුවෝකාර වශයෙන් හෝ ඒකවෝකාර වශයෙන් හෝ පංචස්කන්ධයම හෝ ස්කන්ධ හතරක් හෝ එක් ස්කන්ධයක් හෝ ඇතුව අපි මේ සසරේ පවතින තාක්කල් ඒ තනත්තාට සාංශාරික වශයෙන් කරන ලද කුසල අකුසල කර්මයන්ගෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසා සසර පවතින තාක්කල් කුසල අකුසල කර්මයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් අකුසල කර්ම අවම කරගන්නට කුසල කර්ම බහුල කරගන්නට අපි සැලකිලිමත් වෙන්නට ඕන දැන හෝ නොදැන යම් අකුසල කර්මයක් සාංශාරිකව සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා ඉස්මතු නොවෙන්නට ඒවා යටපත් වෙන්නට අපි අවශ්‍ය උපාය මාර්ග යොදා ගන්නට ඕන. මොකද ඒවා මතුවලා අපි දුගතිගාමී වුණොත් අර සෝවාන් වුණාට පස්සේ අපට පැහැදිලි ස්ථිර නිගමනයකට එන්න පුළුවන් සසරේ මොන අකුසල් කරලා තිබ්බත් දැන් අපි ආයේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන. හැබැයි සෝවන් ඵලයටපත් වෙනතෙක් අපිට අවදානමක් තියනවා ඒ ඕනෑම සසරේ කරපු අකුසල කර්මයක් මතුවෙලා අපි දුර්ගතියකට පැමිණීමේ අවකාශය තියෙනවා. නමුත් අවකාශය තිබුණට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්තරේ පාප කර්ම හැර අවශේෂ අකුසල කර්මයන් අපට අවශ්‍ය නම් යටපත් කරන්නට පුළුවන්. ඒ සඳහා විවිධ උපාය මාර්ග ධර්මයේ දක්වනවා ලෝණඵල සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනෝ මහේශාක්‍ය බව තුලින් අපට කර්ම යටපත් කරන්නට පුළුවන්. මහේශාක්‍ය බව කියලා කියන්නේ සිත ශක්තිමත් කර ගැනීම. එහිදී කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා. කාය භාවනා කියලා කියන්නේ කය හසුරවන ආකාරය පිළිබඳ සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීම. කයින් අකුසල් නොවෙන්නටත්, කය નિවරදිව අවස්ථාවෝචිතව අනතුරකටපත් නොවි හසුරුවා ගන්නට. ඒ වගේම සීල භාවනා කියලා කියන්නේ කයින් වචනෙන් සිද්ධ වෙන අකුසල් වලින් වැළකීලා සුචරිතේහි යෙදීම පිළිබඳ අවදියෙන් සිටීම. ඊළඟට චිත්ත භාවනා කියලා කියන්නේ නීවරණ ධර්ම දුරු කරලා චිත්ත ඒකාග්‍රතාවයේ ඇතුළු ගුණ ධර්ම දියුණු කිරීම. පඤ්ඤා භාවනා කියලා කියන්නේ ප්‍රඥාව අවදි කරමින් ලෝක ධර්ම අවබෝධ කර ගැනීම සඳහා චිත පුහුණු කිරීම විදර්ශනාව. එතකොට මේ කියන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන කරුණු හතර යම් කෙනෙක් ප්‍රගුණ කරනවද ඒ තනත්තාට පුළුවන්කම තියෙනවා මානසික වශයෙන් ශක්තිමත් වෙන්න, මහේශාක්‍ය වෙන්න ඒ තනත්තාට පුළුවන් කර්ම අතික්‍රමණය කරන්න. එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා ඉදපන භික්කවේ එකච්චස්ස පුද්ගලස්ස අප්පමත්තකං පාපං කම්මං කතං තමේනං නිරයන් උපනේ. යම් කිසි කෙනෙක් ඊටාම සුළු අකුසල කර්මයක් සිද්ධ කළා වුණත් ඒ තනත්තා ඒ අකුසල කර්මය මරණාසන්න මොහොතේ සිහිපත් වුණොත් කෙලින්ම නිරය උපදින්නට පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඉදපන බික්කවේ ඒකච්චස්ස පුද්ගලස තාදි සංඤේව අපමත්තකම් පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයං හොත්. තව කෙනෙක් එබඳුම අකුසල කර්මයක් කරගන්නවා. හැබැයි ඒ තනත්තා නිරය උපද්දවන්නට සමත් වෙන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ලෝක වශයෙන් සුළු විපාකයක් ඇති කරනවා එයින්ම ඒ කර්මය යටපත් වෙලා යනවා එකම විදිහේ කර්මයක් දෙදෙනෙක් කරගන්නවා එක්කෙනෙක් කෙලින්ම නිරේ උපදිනවා අනිත් කෙනා ditta ධම්ම වේදනීය වශයෙන් මේ ලෝක වශයෙන් සුළු සුළු විපාක ටිකක් ලබනවා මතු විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ කුමක් නිසාද එකම කර්මයේ දෙවිධයකට විපාක දෙන්නේ ඒ ඒ අයගේ මානසික ශක්තිය මත තොර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙතනදී මේ ලෝකයේ සත්වයක්වත් පුද්ගලයෙක්වත් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධර්ම න්‍යායක්. දෙවියන් වහන්සේ අපට කර්ම විපාක ලබා දෙනවත්, ඊශ්වරයෙක් ලබා දෙනවවත්, බුදුහාමුදුරුවෝ ලබා දෙනවවත් නෙමෙයි. ඒවා ලැබෙන්නේ හේතුඵල වශයෙන්. යම් හේතුවක් ප්‍රබල වෙනවා නම් ඒකයි මතුවලා එන්නේ දුර්වල කාරණේ යටපත් එතකොට යම් අකුසල කර්මයක් සිද්ධ කරගත්තාම ඒ තනත්තාගේ සිත දුර්වල නම් අකුසල කර්මය වඩා ප්‍රබල විපාකයක් ඇති කරනවා අර දුර්වලයා යටපත් කරගෙන. හැබැයි සිත ශක්තිමත් නම් අර අකුසල කර්මයේ යටපත් කරගෙන ඒතනත්තාගේ චිත්ත වේගය හසුරවන්නට පුළුවන්. මේක උදාහරණයකින් කියනවා නම් හරියටම වෛරස විස බීජ ආදී වගේ. දැන් කොරෝනා වෛරසය ගත්තාම ඒක මාරාන්තිකයි. හැබැයි කොරෝනා වෛරසය ශරීරගත වුණු හැම කෙනෙක්ම මරණයටපත් උනේ නැහැ. කුමක් නිසාද? කොරෝනා වෛරසය මාරාන්තික වුණාට මාරාන්තික වූ වෛරසය මරන්නට තරමට Tamanගේ කය තුල ප්‍රතිශක්තිය අවදි කරගන්න පුළුවන් වුණා නම් ඒ අයගේ ප්‍රතිශක්තිය ජයගත්ත වෛරසය අහෝසිය. යම්කිසි කෙනෙකුගේ ප්‍රතිශක්තිය දුබල වුණා නම් වෛරසය ජයගෙන පුද්ගලයා මරණයටපත් වෙනවා ප්‍රතිශක්තිය හීන නිසා. අන්න ඒ බඳුම න්‍යායක් තමයි මේ කුසල අකුසල කර්මයන් තුල ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් අකුසල කර්මයන් ඒ වෛරස වගේ විටින් විට සසර ගමනේ අපේ ජීවිතවලට මතුවලා බලපෑම් ඇති කරනවා හැබැයි එය යටපත් කරන්නට තරම් මානසික ශක්තියක් සති සම්පජඤ්ඤයෙන් අපේ කය පුහුණු කරලා ඒ වගේම සීලය පුහුණු කරලා සිත පුහුණු කරලා ප්‍රඥාව අවදි කරලා අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තියයි. එතකොට ප්‍රයෝග සම්පත්තිය තුළින් අකුසල් යට කරලා කුසල් මතු කරන්න පුළුවන්. ප්‍රයෝග විපත්තිය කියලා දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පාරිසරික සාධක සිහිනුවණින් හසුරුවා ගන්නට සමත් වෙන්නේ නැහැ. ස්ථානෝචිත ප්‍රඥාවෙන්, අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නට සමත් වෙන්නේ නැහැ. එහෙම සමත් නොවෙනකොට ඒ තනත්තාට කුසල කර්ම තිබුණා වුණත් යටපත් වෙනවා අකුසල කර්ම ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපට සාංශාරික වශයෙන් නිවන් දකින භවයේ දක්වාම මේ කුසල කුසල කර්මය යම් ප්‍රමාණයකට කලමනාකරණය කරගන්නට සිද්ධ වෙනවා. මොකද නැවත නැවත අකුසල් නොකොට කුසල් කරන්නටත් ඕන. දැන් මෙතනදිත් යමක් කියන්නට ඕන පින්නතුනි සමහර ස්වාමින් වහන්සේලා පවා කියනවා අකුසල් කරන්නත් එපා කුසල් කරන්නත් එපා. අකුසලුත් නොකොට කුසලුත් නොකොට පවතින්න ඕන ඉක්මනින් භව ගමන නිමා කරන්න නම් කුසල් කලයින් පස්සේ ඒනොත් සසර දිග්ගැස්සෙනවායි කියලා. ඒක ඊටාම සාවද්ද ප්‍රකාශනයක්. ඒක ධර්මානුකූල ප්‍රකාශනයක් නෙවෙයි පිටත. ඒ මොකද අපි සසරේ පවතින්නේ කර්මය නිසා නෙමෙයි තෘෂ්ණාව නිසා. තෘෂ්ණාවෙන් තමයි භව තණ්හාවෙන් තමයි යලි යලි අපි උපද්දවන්නේ. ඒ උපද්දවන්නට භව තණ්හාව තියෙන කෙනෙකුට පමණයි කර්මය හේතු වෙන්නේ භවය තීරණය වෙන්න. කුසල කර්මයට හෝ අකුසල කර්මයට හෝ අපි සුගතියේ හෝ දුගතියේ හෝ උපද්දවන්නට පුළුවන් වෙන්නේ භව තණ්හාව තියෙන තාක්කයි. රහතන් වහන්සේ සතුව කුසල කර්ම තිබ්බත් අකුසල කර්ම තිබ්බත් උන්වහන්සේ සුගතියකවත් දුගතියකවත් උපද්දන්නට ඒ කර්මයට පුළුවන් කමක් නැහැ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ ගිහි කාලේ දහස් ගණනක් මිනිසුන් මරලා සිද්ධ කරගත්තු අකුසල කර්මයට උන්වහන්සේ දුගතිය උපද්දවන්නට බැරි වුණා භව තණ්හාව නිමා කළ නිසා. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ බුද්ධෝපස්ථාන කරලා සිද්ධ කරගත්තු මහා කුසලය උන්වහන්සේ සුගතිය උපද්දවන්නට සමත් උනේ නැහැ. කුමක් නිසාද? උන්වහන්සේ භව තණ්හාව නිමා කරලා අරහත්ත්වයටපත් වුණු නිසා. ඒ නිසා කුසල කර්ම මහමෙර උසට තිබ්බත් අපේ සසර දිග්ගස්සන්නට සමත් වෙන්නේ නැහැ. භව තණ්හාව තිබුණේ නැතිනම්. ඒ වගේම අකුසල කර්ම මහමෙරක් උසට තිබුණත් අපි දුගතිගාමී කරන්න සමත් වෙන්නේ නැහැ. අපි තුල භව තණ්හාව තිබුණේ නැතිනම්. භව තණ්හාව තියන තාක්කල් තමයි නැවත නැවත අපි උපදින්නේ ඒ භව තණ්හාව තියෙන තාක් තමයි කුසල කුසල කර්මයන්ට ඉදිරිපත් වෙලා අපි සුගති දුර්ගති වලට පමුණුවමින් අපට සැප දුක් විපාක ඇති කර දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කර්මයෙන් සසර දිග්ගැස්සෙනවා කියන එක නෙවෙයි. කර්මය හේතුවක් වෙනවා නැවත අපි කොතනකද උපදින්නේ කියලා තීරණය වෙන්න. හැබැයි උපදින්නේ භව තණ්හාව නිසා. භව තණ්හාව නිමා කළොත් ඒ කර්මයට කළ හැකි කිසිවක්ම නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවා නම් කුසලුත් කරන්න එපා අකුසලුත් කරන්න එපා. ඒ කුසල් කළාම සසර දිග්ගැස්සෙනවා කියලා ඒක නිවැරදි ධර්මානුකූල ප්‍රකාශනයක් නෙමෙයි. ඒ වගේම එහි තියෙන තවත් සාවද්ද තත්වයක් තමයි රහතන් වහන්සේ නමකට හැරුණකොට කුසල් අකුසල් දෙකම නොකොට සිටිය හැකි සමතෙක් ප්‍රතඥයෙක් අතරවත් ආර්යයන් වහන්සේලා අතරවත් ඇත්තේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් හැරුණු කොට අරහත් මාර්ගඥානය උපදවාගත්තු රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි කුසල් අකුසල් දෙකම නොකොට ක්‍රියාසිත පමණක් ඇති කරන්නේ. ඒකත් උන්වහන්සේලා හිතාමතා කරන දෙයක් නෙවෙයි පින්නතුනේ. අවිද්‍යාව සහ තෘෂ්ණාව නැති නිසා උන්වහන්සේලා කරන කටයුතු මතු විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. අවිද්‍යාව තෘෂ්ණාව අපි සතුව තියෙන තාක්කල් අපි කරන කියන සෑම දෙයක්ම එක්කෝ කුසලයක් එක්කෝ අකුසලයක්. ඒක වළක්වන්නට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් කුසල් නොකොට සිටිනවා නම් ඒ හැම මොහොතකම ජනිත වෙන්නේ අකුසලයක් යම් කෙනෙක් අකුසල් නොකොට ඉන්නවා නම් ඒ හැම මොහොතකම ජනිත වෙන්නේ කුසලයක්. ඉතින් යම් කෙනෙක් අකුසලුත් කරන්න එපා කුසලුත් කරන්න එපා කියලා උපදෙස් දෙනකොට අපට සසරේ බරපතල විදිහට ඇබ්බැහි වෙලා තියෙන ලෝභ ද්වේෂ මෝහ ආදීන් අකුසල් සිදු කර ගැනීම අකුසල් කියන්නේ මේ සත්තු මරණ හොරකම් කරන බොරු කියන එක විතරක් නෙමෙයි මානසික වශයෙන් ලෝභ ද්වේෂ මෝහයන් ක්‍රියාත්මක වෙමින් අපේ හිත කිලිටි කරනවා ඉතින් යම්කිසි කුසලයක අපි නොයදෙන තාක්කල් සති සම්පජඤ්ඤය පුහුණු නොකරන තාක්කල් ඒ තනත්තාට මතුවෙන්නේ කුසල් නෙමෙයි අකුසල්. ඒ නිසා ඒ බඳු සාවද්‍ය ආකල්පවල එල්බ ගැනීම නිවන් දකින්නට ප්‍රධාන බාධකයක් වෙනවා. ඒක හරියට අර සසර ගනුදෙනු නිමා කරලා කර්ම නිමා කරලා අපි නිවන් දැකිය යුතුයි කියලා හිතන්නා වගේ සාවද්ද ප්‍රකාශක. එනිසා අපි ඒ බඳු දෘෂ්ටීන්හි එල්බ නොගත යුතුයි ජීවත් වෙන තාක්කල් අරහත්ත්වයටපත් වෙන තාක්කල් කුසල කුසල කර්ම කලමනාකරණය කරගන්නට අපි වෑයම් කරන්නට ඕන කලමනාකරණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අකුසල් නොකොට සිටින්නට ඕන තසර ගමනේ සිද්ධ කරලා තියෙන යම් අකුසලයක් මතුවෙලා අපි දුගතිගාමී නොවන තැනට පසුබිම සකස් කරගන්නට ඕන කුසල් දහම් නැවත නැවත කරන්නට ඕන කළ කුසල් සුදුසු තැන ඉස්මතු කරගෙන නිවන් දකින්නට මඟ පාදා ගන්නට. අන්න ඒක තමයි සසර ගමන කළමනාකරණය කරගන්නවායි කියලා හඳුන්වන්නේ. ඉතින් එහෙම කළමනාකරණය කරගන්නකොට අපිට අවම වශයෙන් කරුණු තුනක් ගැන අපේ අවධානය යොමු කරන්නට ඕන. මොනවද කාරණා තුන? අකුසල් දහම් වලින් වැළකීලා හැකිතාක් අපි කරන කුසල් ඥාන සංප්‍රයුක්තව සිද්ධ කිරීම. දෙවැනි කාරණේ තමයි අකුසල් ඉස්මතු වෙලා දුගතිගාමී නොවෙන්නටත් කුසල කර්ම ඉස්මතු වෙලා සුවසේ නිවන් මඟ පුහුණු කරන්නටත් අවශ්‍ය විදිහට ප්‍රාර්ථනා ගොනු කර ගැනීම. තුන්වෙනි කාරණය තමයි නිරන්තරයෙන් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට අපේ සිත පුරුදු පුහුණු කිරීම. මෙන්න මේ කාරණා තුන හරියට හඳුනාගෙන අපි පුහුණු කළොත් අපිට නිවන් දකින්න තෙක් සසර ගමන කලමනාකරණය කරගන්නට පුළුවන් දුගතියටපත් නොවේ සුගතිගාමීව ಗುಣධම් වඩන්න. පළවෙනි කාරණය තමයි අපි හැකිතාක් අකුසල කර්ම වලින් වළකින්නට ඕන කරන කුසලයක් ඥාන සංප්‍රයුක්තව කරන්නට ඕන. ඒ මොකද අපි කුසල් කරපු පමණට අකුසල් නොකර සිටි පමණට අපි නිවන් දකින්නේ නැහැ. අකුසලයෙන් වැළකීම කුසල් දහම් සම්පාදනය කිරීම මූලික පියවර පමණයි. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. තුන්වෙනි පියවර තමයි අපිට නිවනට ඍජු උපකාර වෙන්නේ. මොකද්ද? සචිත්ත පරයෝදපන. සිත පිරිසිදු කිරීම. සිත පිරිසිදු වෙන්නේ කොහොමද? පඤ්ඤාය පරිසුජ්ජති. තත්ත්වයාගේ පාරිශුද්ධිය ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. ඇයිද? සත්වයා කෙලසෙන්නේ අවිද්‍යාව නිසා, මෝහය නිසා. අවිද්‍යාව මෝහය කියන්නේ සිත අඳුරු කරන යථාර්ථයේ වසා දමන මූලික ධර්මතාවය. එතකොට මේ අවිද්‍යාව අවිද්‍යාව මෝහය තියෙන තාක්කල් සිත අඳුරු කරමින් ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොටගෙන ක්ලේශයන් උපදලා සිත කෙලසෙනවා. යම් කෙනෙකුට සිත පිරිසිදු කරන්න ඕන නම් අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව අවදි කරන්න ඕන ප්‍රඥාවෙන් තමයි සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා චිත්ත පාරිශුද්ධිය ඇති කරන්නේ එහෙමනම් අපි එක් පැත්තකින් විදර්ශනාදී වශයෙන් සිත පුහුණු කරන්න ඕනේ. ඒක තමයි අපි තුන්වෙනි කාරණේ හැටියට සිහිපත් කළේ. පාරමිතා, බෝධිපාක්ෂික ධර්ම ආදී වැඩි දියුණු කරන්න සමත විදර්ශනා භාවනාවන් තුළින් අපේ සිත පුහුණු කරන්න ඕනේ. ඒ වගේම ඒක අපි තුන්වෙනි කාරණේ හැටියට සිහිපත් කළේ. පළවෙනි කාරණේ තමයි අකුසල් වලින් වැළකීම සහ කුසල් කිරීම. හැබැයි ඒ කරන කුසල් ඥාන සංප්‍රයුක්තව සිද්ධ කළොත් තමයි අපට ඍජුව නිවනට උපකාර වෙන්නේ. කුසල් කිරීමේදී ඒවට මූලික වෙන මූල සාධක තුනක් තියෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. අපි කරන සෑම කුසලයකට මේ සාධක තුනම මුල් වෙන්නේ නැහැ. බොහෝ කොට කරන කුසල් වලට මූලික වෙන්නේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක පමණයි. මේ දෙක අනිවාර්යෙන් කුසල් සිතක යෙදෙනවා. ඒවා හඳුන්වන්නේ සෝබන සාධාරණ කුසල චෛතසික. ඒ කියන්නේ කුසල් සිතක් නම් අනිවාර්යෙන් අලෝභයත් අද්වේෂයත් තියෙනවා. හැබැයි අමෝහය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සෑම කුසල් සිතකම යෙදෙනවා කියලා නියමයක් නැහැ. එය යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත සිතක පමණයි ප්‍රඥාවෙන් කරන කුසලයක පමණයි ප්‍රඥාවෙන් කරන කුසලයේ පමණයි අපට විමුක්තියට ඍජු උපකාර අර ප්‍රඥාවෙන් තොරව කරන කුසලය සසර ගමනේ සුගතිය උපද්දවන්නට හේතු වෙනවා සැප ලබා දෙන්නට හේතු වෙනවා හැබැයි විමුක්තියට ඍජු උපකාර වෙන්නේ නැහැ ඒ කුසල් හඳුන්වන්නේ ද්විහේතුක කුසල් කියලා අලෝභ අද්වේෂ කියන කුසල මූලයන්ගෙන් යුක්තව කරන කුසලය ද්වි හේතුක කුසලය. එතකොට ඒ ද්වි හේතුක කුසලය නිසා අපි සුගතියක උපන්නොත් ඒ තනත්තා ද්වි හේතුක ප්‍රතිසන්දිකේ. මනුෂ්‍යාත්ම භාවයක උපන්නොත් කිසිම විකෘතියක් නැහැ. හොඳට අංග ප්‍රත්‍යංග පිහිටපු හොඳට දැනුගත්කම් හැකියාවන් ඇති කරගන්නට පුළුවන්. බණ අහන්න, සිල් රකින්න, දන් දෙන්න, භාවනා කරන්න සියල්ල කරන්න පුළුවන්. හැබැයි ඒ භවයේ කොතෙක් උත්සාහ කළත් බුදු කෙනෙකුන් හමු වුණත් සමත විදර්ශනා භාවනා කළත් ඒ භවය තුල ධානයක් අභිඥාවක් මාර්ගඵලයක් උපදවන්නට ඒ තනත්තාට හැකියාවක් නැහැ. කුමක් නිසාද? උත්පත්ති සිතේ ප්‍රඥාව ඉදලා නැති නිසා. එතකොට බුදු කෙනෙක් හමුවට පැමුණුණොත් බෝධිපාක්ෂික ධර්ම සසරේ කොතෙක් වැඩිලා තිබුණත් පාරමිතා ධර්ම කොතෙක් වැඩිලා තිබුණත් ඒ භවය තුල නිවන් දකින්නට බෑ උත්පත්තිසිත ඥාන සංපයුක්ත නැතිනම් ත්‍රි හේතුක නැතිනම් ඒ නිසා ත්‍රි හේතුක උපතක් ලැබීම අත්‍යවශ්‍යයි මේ කතා කරන්නේ මේ භවය තුල අපට සෝවාන් ඵලයටවත්පත් වෙන්න නොහැකි වුණොත් අපි කොහොමද සසර ගමන කළමනාකරණය කරගන්නට මඟ සැලසුම් කරගන්නේ කියලා. එතකොට මේ භවයේ අපට සෝවාන් ඵලයටවත්පත් වෙන්න පුළුවන් නම් ගති නියතයි. අනිවාර්යෙන් සුගතියකමයි උපදින්නේ. දුගතියක උපදින්නේ නැහැ. ඒ වගේම ආපහු හැරෙන්නේ ස්රෝතසට පැමුණුණු නිසා නිවන දක්වාම ගසාගෙන යනවා. ඒක අනිවාර්යයි. ඒතර මේවා සිද්ධ වෙන්නේ පින්නතුනේ සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නිසා නෙමේ. මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ. නිස්සත්ව, නිජීව, නිෂ්පුද්ගල නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක ඒ තුල අදාළ සාධක ගොඩනගෙන හැටියටයි කවර දිශාවට කෙසේ ගමන් කරනවද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා ප්‍රඥාව නැමැති සාධකය තමයි හැම විටම ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට අවිද්‍යාව මෝහය යටපත් කරලා සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය පෙන්වා දෙමින් සසරින් එතර වෙන්නට මූලික ශක්තිය අවදි කරගන්න. ඒ ප්‍රඥාව යම් සිතක නැතිනම් ප්‍රධාන වශයෙන් උත්පත්ති සිතේ ප්‍රඥාව නැතිනම් ඒ තනත්තාට ඒ භවය තුල නිවන් අවබෝධ කරන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් උත්පත්ති සිතේ ප්‍රඥාව ඇතිව උපදින්නට නම් මරණාසන්න මොහොතේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි වෙන්න ඕන. ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි වෙන්නට නම් ඥාන සංප්‍රයුක්තව කුසල් කරලා තියෙන්නට ඕන. එනිසා අපි කරන කුසලයේ ඥාන සංප්‍රයුක්තව කිරීම අත්‍යවශ්‍යයි. ඔය අපි කතා කළේ ප්‍රතිසන්දි විපාකය ගැන. ඊළඟට ප්‍රවෘත්ති විපාකය කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙන මොහොත දක්වා විපාක දෙන කර්මය. එතකොට ඒක තමයි ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක හැටියට මතුවෙන කුසල කර්ම අපට උපස්තම්භක කර්ම හැටියට සහාය වෙනවා සසර ගමන සුවපත්ව පවත්වන්න. හැබැයි කුසලය සසර ගමන සුවපත්ව පවත්වන්න උපස්තම්භක වුණාට ඒ කුසල කර්ම අපි සසරේ කරලා තියෙන ඥාන සංප්‍රයුක්තව නොවේ නම් සසරේ සැප සම්පත් ලැබෙනකොට ධනය, බලය, නිලය, පිරිවර, බලතල මේ සියල්ලක් ලැබෙනකොට ඒ පුද්ගලයාට ප්‍රඥාව නැතිනම් ඒ සියල්ලෙම විනාශ මුඛයට යන්නට මඟ සලස්වා ගන්න. දැන් අපිට මේ මනුෂ්‍ය ලෝකේ උනත් පෙනෙන්නේ සමහරුන්ට ධනය තියෙනවා, බලය තියෙනවා, නිලය තියෙනවා, පිරිවර ඉන්නවා, තනතුරු තියෙනවා. ඒවා අවභාවිත කරමින් තමනුත් අකුසල් කරගන්නවා, සසරට අප්‍රමාණ කර්ම රැස් කරගන්නවා අකුසල කර්ම. එහෙම වුණොත් ඒ සසර ගමන විමුක්තිය සඳහා උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිසන්දිය සඳහා උපකාර වෙන කර්මයක් ඥාන සංප්‍රයුක්ත කුසලයක් වුණොත් තමයි ඥාන සංප්‍රයුක්ත උපතක්. එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. එතකොට ප්‍රවෘත්ති විපාක හැටියට විපාක දෙන කර්මත් අපි සසරේ ප්‍රඥාවෙන් කරපු කුසල කර්ම නම් ඒ සම්පත් ලැබෙනකොට ඒ ධනය, බලය, නිලය, යසස, පිරිවර, කීර්තිය, තනතුරු ලැබෙනකොට ඒවා ඥාන සංප්‍රයුක්තව කළමනාකරණය කරගෙන තමන්ටත් අනුන්ටත් යහපත කරමින් විමුක්තිය සඳහා උපයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සසරේ රැස් කරන සෑම කුසල කර්මයක්ම ඥාන සංප්‍රයුක්තව සිද්ධ කරන්නට සැලකිලිමත් වෙන්නට ඕන. එය තමයි විමුක්තිය සඳහා විශේෂයෙන් උපකාර වෙන්නේ. ඉතින් ඥාන සම්ප්‍රයුක්තව කුසලයක් කරන්නේ කොහොමද කියලා අපි මීට ඉහත දේශනාවලත් බොහෝ කොට පැහැදිලි කරලා තියෙනවා. අවම වශයෙන් අර්ථය දැනගෙන කුසල් කරන්න. දානයක් දෙනවා නම් දන් දීමේ අර්ථය ලබන කෙනා සුවපත් කිරීම. සීල් රකින්නවා නම් සීලේ අර්ථය කායික වාචසික මානසික සංවරය. භාවනා කරනවා නම් භාවනාවේ අර්ථය දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. තෙරුවන් වන්දනා කරනවා නම් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් පූජා කරනවා නම් බුදු ගුණ සිහි කරලා ගුණ නුවණ අවදි කර ගැනීම. මේ විදිහට පින්නතුනේ කරන ක්‍රියාවේ අර්ථය හරියට දැනගෙන ඒ අර්ථය සම්පාදනය වෙන ආකාරයෙන් සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හසුරුවා ගන්නට සමර්ථ නම් අන්න එතනත්තා තමයි ප්‍රයෝග සම්පත්තිය තුළින් ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්න සමත් වෙන්නේ ඒ තනත්තා තමයි සසරේ ප්‍රයෝග සම්පත්තිය භාවිත කරමින් භව ගමන නිමා කරන්න විමුක්ති මඟ පුහුණු කරන්නට සුදුසුකම් ලබන්නේ. දෙවැනි කාරණේ තමයි සුදුසු ප්‍රාර්ථනා ඇති කර ගැනීම. ඒ කියන්නේ පෙනුතුනේ අපි කොච්චර කුසල් දහම් කරලා තිබුණා වුණත් මැරෙන මොහොතේ අපි කරපු කුසලය අපට සිහි වෙන්නේ නැතිනම් අපි දුගතියක උපදින්නට පුළුවන්. ඒ වගේම උපදින උපදින ආත්ම භාවල අවශ්‍ය තැනදී ඒ කුසලය ඉදිරිපත් වෙලා විපාක දෙන්නේ නැත්නම් අපිට අගතියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා ගොනු කරගන්නට ඕන අකුසල් යටපත් වෙන්නටත් කුසල් මතුවලා අවශ්‍ය තැනදී සුදුසු විපාකේ ලැබෙමින් ಗುಣධම් වඩන්න සහාය ලැබේ. මේ ප්‍රාර්ථනාව කියන එක තෘෂ්ණා මූලිකව ඇති කරන්නත් පුළුවන් ප්‍රඥා මූලිකව ඇති කරන්නත් පුළුවන්. ප්‍රශ්නා මූලික ප්‍රාර්ථනාවයි කියන්නේ ඉන්ද්‍රිය පිනවීමේ අපේක්ෂාවෙන් සසර පැවතීමේ අපේක්ෂාවෙන් කරන ප්‍රාර්ථනා. ප්‍රඥා මූලික ප්‍රාර්ථනා කියන්නේ භව ගමන නිමා කිරීමේ අවශ්‍යතාවයේ මුල් කොටගෙන එතෙක් ಗುಣධම් වැඩිීමේ ඉලක්කය මත ඇති කරගන්නා ප්‍රාර්ථනා. ඉතින් අපිට සසර ගමන කළමනාකරණය කරගෙන ඉක්මනට මේක ලෙහා ගන්න නම් නිකම්ම යන හැටියකට ගිහින් හරියන්නේ නැහැ. කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසල් වුණත් අකුසල් වුණත් කරපු කරපු විදිහට විපාක දෙන්නේ මතු වෙන මතු වෙන විදිහටයි විපාක දෙන්නේ. ඒතර කුසල කර්ම කොතෙක් කරලා තිබ්බත් මතුනේ නැතිනම් විපාක දෙන්නේ නැහැ. ධර්මාශෝක රජුරෝ කොතෙක් කුසල් කරලා තිබුණත් මැරෙන මොහොතේ මතුනේ නැහැ මතුනේ වෙන මානසික ගෂ්ඨනයක් එහෙමනම් අපිට මතු කරගත්තොත් තමයි කුසලයේ විපාකත්වයට පැමිණෙන්නේ ඒක මතු කරගන්නට නම් අපිට ප්‍රාර්ථනා විශේෂයෙන් උපකාර වෙනවා. ඒ නිසා මේ භවය තුලම අපි අදිෂ්ඨාන කරගන්නට ඕන මේ භවයේ අපට සෝවාන් ඵලයටවත්පත් වෙන්නට නොහැකි වුණොත් ඊළඟ භවයේ මම කොතනද උපදින්නේ? ඒ භව සම්පත් පතන්නට නෙමෙයි, ඉන්ද්‍රිය පිනවන්නට නෙමෙයි, මේ භවයේ නැවතු තැන ඉඳලා ಗುಣධම් වඩලා පාරමිතා පුරලා බෝධිපාක්ෂික ධර්ම අවදි කරලා ඉක්මනින් භව ගමන නිමා කරගන්න. ඊට සුදුසු තැන තමයි මනුෂ්‍ය ලෝකය. දිව්‍ය ලෝකයේ උපන්න සැප බහුලයි. නමුත් මනස පුහුණු කරන්න තියෙන අවස්ථා අඩුයි. මනුලෝ උපන්නොත් සැප දුක දෙකම මිශ්‍රයි. නමුත් සිත පුහුණු කරන්නට තියෙන අවස්ථා වැඩි. ඒ තමන් තෝරා ගන්නට ඕන කොතනටද තමන් පැමිණෙන්නේ කියන බව. එතකොට එහෙම ඉලක්කයක් හදාගෙන මෙයන මොහොතේ මම කුමක්ද සිහි කරන කුසලය? මනුෂ්‍ය ලෝකේ උපදින්නට නම් ඒ තනත්තා අඩුම තරමින් manuss ලෝකෙ උපදිනකොට ලබන මව්පියෝ සත්පුරුෂයෝ වෙන්නට ඕන. අංග විකල නොවි, මන්දබුද්ධික නොවි, නිරෝගී කයක් ඇතුව උපදින්නට ඕන. ඉපදුනාට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නට ඕන. මනස ಗುಣධහමට නැවෙන්න ඕන. ඒතර මේවා නොතිබුණොත් ඒ manuss ලෝකේ උත්පත්තිය තේරුමක් නැහැ. ඉතින් ඒවා ඇතුව උපදින්නට නිකන් උපදින්නේ නැහැ. හොඳ ශක්තිමත් කුසලයක් මතු කරගන්නට ඕන. ඒ සඳහා හොඳ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් දැම්ම තියා සිහිපත් කරගන්නට ඕන මම සෝවාන් ඵලයටවත්පත් නොවි මිය ගියොත් මෙන්න මේ කුසලයයි සිහි කරගන්නේ මෙබඳු තැනකයි උපදින්නේ කුමක් සඳහාද ඉක්මනින් සසර ගමන නිමා කරගන්න. ඒ විදිහට සිතට දැඩිව අදිෂ්ඨාන කරලා තිබ්බහම මැරෙන මොහොතේදී සිහි ඇතුව හිටියත් නැතුව හිටියත් මේ මනෝභාවය අවදි වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් පිට උදේ පාන්දර දෙකට අවදි වෙන්න ඕන කියලා හරියට චිත්තාදිෂ්ඨානයක් ඇති කරගෙන නිදාගත්තොත් බෙල් එකක් තිබ්බත් නැතත් ඒ වෙලාවට අවදි වෙන්න පුළුවන්. ඉන්නේ කොහෙද කියලා මතක නැති වෙන්න අපට තද නිින්ද හිටියා වුණත් පින්නතුනේ වහාම નિયમિત වේලාවට අවදි වීමේ හැකියාව බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ කුමක්ද? චිත්තාදිෂ්ඨානය. ඒක ප්‍රාර්ථනාව නෙමෙයි චිත්තාදිෂ්ඨානය. අන්නේ විදිහට හරියට අදිෂ්ඨාන කරගත්තාම මැරෙන මොහොතේ කවර තත්වයක හිටියත් ඒ මානසික தত্ত্বය අවදි කරගන්නට පුළුවන්. අපි නැවතත් සිහිපත් කරනවා මේ උපාය මාර්ගය අපි යොදන්නේ භව සම්පත් පතන්නටවත් භවය දිග්ගස්ස ගන්නටවත් නෙවෙයි මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වෙන නොහැකි වුනොත් ඊළඟ උපදින භවය තුල අවශ්‍ය ශක්තිය අවදි කරගන්නට සුදුසුකම් ලැබීම සඳහායි. ඊළඟට ඒ ලබන ආත්ම භාවයන් තුළ ඊළඟ භවයේද තව භව කීයක් අපට ඉදිරියට යන්න සිද්ධ වේද කියලා නිශ්චිතව කියන්නට බෑනේ. ඒ නිසා නිවන් දකින භවය දක්වාම ඒ විදිහට සුගතිය උපදින්නට ඒ වගේම ලැබෙන මව්පියෝ සත්පුරුෂ ගුණධහමට නැඹුරු කරන මව්පියන් ලැබෙන්න. කල්යාණ මිත්‍රයන් ඇසුරට ලැබෙන්න. ගිහිව ඉඳගෙන විවාහ වෙනවා නම් ලැබෙන බිරිඳ, ලැබෙන සැමිය, ලැබෙන දරුවන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වෙන්නට. නිරෝගී කයක් පවත්වන්නට මේ විදිහට ඒ නිර්වාණය සඳහා Tamanට සහාය වෙන සුදුසු ප්‍රාර්ථනා ගොඩනගා ගන්නට ඕන ඒක එක දවසක් නෙමේ නැවත නැවතේ ප්‍රාර්ථනා තහවුරු කර ගන්නට ඕන එහෙම තහවුරු කරගත්තාම තමයි ප්‍රාර්ථනාව ශක්තිමත්ව විපාකත්වයට පැමිණෙන්නේ මේ දෙවැනි කාරණය තුන්වෙනි කාරණය තමයි අපට කොයිතරම් සසරේ කුසල් කරලා තිබිලා යහපත් වූ ආත්ම භව ලැබුවත් හොඳ ප්‍රාර්ථනා ඇතිව අපේ සුදුසුකම් ඇතුව උත්පත්තිය ලැබුවත් සිත පුහුණු කරලා නැතිනම් ඒතරත්තා නිවන් දකින්නේ සමාජයේ එක්තරා සාවද්ද ආකල්පයක් තියෙනවා අපි ගොඩාක් පින්කම් කළාම අපිට නිවන් දකින්න පුළුවන්. පින්කමෙන් විතරක් නිවන් දකින්න බෑ සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා කියලා බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව නැවැත්වුවේ නැහැ. තව තුන්වෙනි පියවරකුත් දේශනා කළා සචිත්ත පරියෝදපන සිත පිරිසිදු කිරීම. එතකොට පව්කම් වලින් වැළකීම කුසල් කිරීම අපට සසර ගමන සුවපත් කරගන්න හේතු වෙනවා. සුගතියක උපදින්නට ඒ වගේම නිවන් දකින්න අවශ්‍ය බාහිර පහසුකම් ලබන්න, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, සුදුසු මව්පියෝ ලබන්න සුදුසු ප්‍රදේශයක උපදින්න බුද්ධෝත්පාද කාලයක උපදින්න බුදුවරුන්ගේ ධහම ශ්‍රවණය කරන්න මේ නොයෙක් යහපත් පාරිසරික තත්වයක් ගොඩනැගෙන්න හේතු වෙනවා හැබැයි මොන යහපත සිද්ධ වුණත් අපි නිවන් දකින්නේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් නෙවෙයි තමන්ගේ ප්‍රඥාවෙන් තමන් තුළ අවශ්‍ය තරම් ගුණ නුවණ අවදි කරගෙන නැතිනම් බුදුවරු දහසක් හම වුණත් නිවන් දකින්නට බෑ ඒ නිසා අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණයක් තමයි සිත පුහුණු කිරීම. සිත පුහුණු කිරීමේදී අපට පියවර තුනක් තියෙනවා. මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන ටිකෙන් ටික දුරු කරන්න. යහගුණ හඳුනාගෙන ටිකෙන් ටික පුහුණු කරන්න. තුන්වෙනි කාරණය ලෝක ධර්ම හඳුනාගෙන ප්‍රඥාවෙන් ඒවා අවබෝධ කරන්නේවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්න. දුර්ගුණ දුරු කරනවා කියන්නේ දැන් අපි මුලින් සිහිපත් කළා පව්කම් වලින් වළකින්නට ඕන. පව්කම් කියලා කිව්වහම Tamanට වගේම ලෝකෙටත් අනර්ථකාරී කාරණා තමයි බොහෝ කොට සමාජයේ පව්කම් කියලා හඳුන්වන්නේ. සත්තු මැරීම, හොරකම් කිරීම ආදී. එතකොට මේ සතුන් මැරීම, හොරකම් කිරීම ආදීන් වළකිනවා නම් අපි පව් කරන්නේ වගේ සමහරු හිතාගෙන ඉන්නවා. ලෝකෙට අනර්ථකාරී පාපයක් නොකරුණාට Tamange මනසේ ලෝභය, ద్వේෂය, මෝහය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේවා මතුවෙනවා නම් ඒක ලෝකෙට බරපතල හානියක් නැහැ කියලා අපට හිතෙන්න පුළුවන්. ඒකෙනුත් යම් හානියක් කරනවා. මනෝභාවයන්ගෙන් පවා. ඊටත් වඩා එය ක්ලේශයක් හැටියට, අකුසලයක් හැටියට අපේ මනස කිලිටි කරනවා, නිවන් මඟ අහුරනවා. ඒ නිසා පව්කම් වලින් වළකිනවා වගේම කුසල් කරනවා වගේම සිත පිරිසිදු කිරීම සඳහා අපට පියවර තුනක් අනුගමනය කරන්නට සිද්ධ වෙනවා. පළවෙනි පියවර තමයි දුර්ගුණ මතුවෙනකොට ඒවා හඳුනාගෙන වහාම දුරු කරන්නට සිත පුහුණු කිරීම. දැන් මේවා නිකන් අහලා විතරක් අපි හොඳ බණක් ඇහුවා. එතකොට අපි සසර ගමන කළමනාකරණය කරගන්න හැටි, ගනුදෙනු නිමා කරගන්න හැටි, නිවන් දකින්න හැටි දැන් අපි දන්නවා කියලා හිතලා නිහඬ වෙලා හරියන්නේ හැම මොහොතකම උපරිම උත්සාහයෙන් පුහුණු කරන්නට ඕනේ. එහෙම කෙනෙකුටයි භව ගමන ලෙහා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සිතේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී දහසකුත් එකක් ක්ලේශයන් මතුවෙනකොට ඒවා අනුන් තමයි ඇති කලේ කියලා අනුන්ට හිලව් කරන්නේ නැතුව ඒ කියන්නේ වෙනතොට දැන් අපේ සිතේ කෝපය මතුවෙනකොට කෙනෙක් ඇහුවොත් ඇයිද කෝප වෙලා ඉන්නේ කියලා හුඟක් වෙලාවට කියන්නේ අරයා කරපු වැරද්ද මෙයා කරපු වැරද්ද ඒ අනු කරපු වැරද්ද බාහිර සාධකයක් විතරයි ඒ සාධකය නිසා මගේ සිත කුපිත වෙනවද මගේ හිතේ කරුණා මෛත්‍රිය ඇති වෙනවද කියන එක තීරණය වෙන්නේ Taman ඒ දිහා බලන සිතන විදිහත් එක්ක ඒ නිසා ප්‍රධාන සාධකය වෙන්නේ අනුකරණ කියන දේ නෙමේ Tamanගේ මනසයකට ප්‍රතිචාර දක්වන්නේ සිහියෙන්ද අසිහියෙන්ද නුවණින්ද අනුවණින්ද ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපිට ලෝකයට ප්‍රතිචාර දක්වන්න පුළුවන් නම් ක්ලේශයන් දුරු කරන්න පුළුවන් අයෝනිසෝ මනසිකාරයෙන් ප්‍රතිචාර දක්වනකොට අපේ මනස හැම විටම ක්ලේශයන්ගෙන් අපවිත්‍ර වෙනවා ඒ නිසා දුර්ගුණ මතුවෙන්නේ කොහොමද කියලා දැනගෙන වහා දුරු කරන්න ඊළඟට යහගුණ යහගුණ කියන්නේ පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම ගුණ ධර්ම ඒවා හොඳට හඳුනාගෙන අවශ්‍යතන මතු කරගන්න උත්සාහ කිරීම. සිහිය ඕනතන්ට සිහිය, සද්ධාව ඕනතන්ට සද්ධාව, ප්‍රඥාව ඕනතන්ට ප්‍රඥාව, වීරය ඕනතන්ට වීරය, පරිත්‍යාගය ඕනතන්ට පරිත්‍යාගය, කරුණා මෛත්‍රිය ඕනතන්ට කරුණා මෛත්‍රිය. අවශ්‍යතන මේ ಗುಣ මතු කරන්න පුළුවන්ද? බැරි නම් ඇයි බැරි? තසරේ පුහුණු කරලා නැති නිසා. එහෙනම් මේ මොහොතේවත් මම ඒක පුහුණු කරන්න ඕන. ඒකෙන් අනුන්ට ප්‍රතිලාභයක් ලැබෙයි කියලා හිතලා අනුන්ට රිද්දන්න අපේ ගුණධම් විනාශ කරගන්නේ නැතිව තමන් වෑයම් කරන්නට ඕනේ. එකෙන් අදහස් කරන්නේ අපි ගුණධම් වඩන්න ගිහිල්ලා අනිත් අයගේ අතකොලුවක් බවට පත් වෙන්න කියන එක නෙමෙයි. අනිත් අය අපේ ඔළුවට අත හොදන තැනට වැඩ කරන්න කියන එක නෙමෙයි. අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕන. නමුත් ඒ ස්ථානෝචිත ප්‍රඥාවයි කියලා හිතාගෙන අනුන්ට රිද්දන්න, අනුන් ගන්න ගිහිල්ලා තමන්ගේ සිත කෙලසා ගන්නෙ නැතිව. ඒ නිසා ගුණය අවශ්‍ය තැනට ගුණය මතු කරගන්න. ඊළඟට තුන්වෙනි කාරණය ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුඵල චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම මේවා ගැන ඕන තරම් අපි අහලා තියෙනවා හිතලා තියෙනවා කියවලා තියෙනවා නමුත් කරුණක් පැමිණෙනකොට ඒක හේතුඵල වශයෙන් විමසා බලන්න මේකට අදාළ කම්ම නියාමය මොකද්ද? චිත්ත නියාමය මොකද්ද? බීජ නියාමය මොකද්ද? ඍතු නියාමය මොකද්ද? ධර්ම නියාමය මොකද්ද? මෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය මේ තුළින් අවබෝධ කරන්නේ කොහොමද? ඊළඟට මේක නාම රූප වශයෙන්, පංචස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බලන්නේ කොහොමද? මෙන්න මෙහෙම දිගු කලක් මේ ධර්ම ප්‍රගුණ කරනකොට තමයි යථාර්ථය අවබෝධ කරගන්න ප්‍රඥාව අවදි වෙන්න. ඒකට කියනවා විදර්ශනාවයි කියලා. මෙන්න මේ ක්‍රම තුනෙන් දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරන තරමටයි අපට සිත පුහුණු කලා වෙන්නේ. ඔය කිව්ව ප්‍රධාන කරුණු තුන මොනවද? පව්කම් වලින් වැළකීලා කරන කුසල් දහම් ඥාන සංප්‍රයුක්තව සිදු කිරීම දෙවනි කාරණය අකුසලය යටපත් කරගෙන කුසලය අවශ්‍ය තැන අවදි කරගන්නට සුදුසු ප්‍රාර්ථනා ගුණ කර ගැනීම තුන්වෙනි කාරණය සිත පුහුණු කිරීම මේ කරුණු තුන හරියට පවත්වා ගන්නට පුළුවන් නම් නිවන් දකින භවයේ දක්වා සිදු කරලා තියෙන අකුසල කර්ම යට කරගෙන අභිනව කුසල කර්ම මතු කරගෙන කල කුසල් නිසිතන මතු කරගෙන අවශ්‍ය පසුබිම සකස් කරගෙන නිවන් දකින තෙක් අඛණ්ඩව ಗುಣධර්ම පුහුණු කරන්නට පුළුවන් ඒ විදිහටයි සසර ගනුදෙනු ලෙහාගෙන නිර්වාණගාමිනී මාර්ගයට ප්‍රවිෂ්ඨ විය හැක්කේ මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිත පුහුණු කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත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 අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද මේ පින්කමෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක් එය ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින්කමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන ලක්ෂ්මී කොඩිතුවක්ව මහත්මියටත් දූ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමටත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ලක්ෂ්මී කොඩිතුවක් මහත්මිය මේ ලෝකයට ජනිත කළ හැදූ වැඩූ ආදරණීය මව්පියන් ඇතුළු මිය පරලෝකීය යම්තාක් ඥාති හිත මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දිනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනය සමරන ලක්ෂ්මී කොඩිතුවක්කු මහත්මියටත් දූ දරුවන් ඇතුළු හැම දෙනාටම ඔබ හැම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවෙත් නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා නිදුක්ව නිරෝගීව සුවපත් চিරාත් කාලයක් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම පෙරවන් සරණයි.